ඔබට ඔබ වග කියන්න ඕනි. එහෙනම් ඔබ ඔබේ සිත ඔබ අත්හැරියොත් අර චප්පන්නක සූත්‍රයේ කින් සුකසෝම සූත්‍රයේ අර ආයතන 6 චප්පන්නක සූත්‍රයේ ආයතන 6 ඇදගෙන යනවා එක එක පැතිවලට අන්න ඒක ඔබට ඔබේ සිත ඒ ඔස්සේ ඇදගෙන යනවා ඔබට හිතෙනවා නම් දැන් ටීවී එක දාන්න. නාට්‍යයක් බලන්න. ප්‍රර්ති අහන්න. ඒත් ඔබේ සිත දකින්න සිත ඇදගෙන යනවා. ඔබේ කය, කන, නාසය, දිව, ආනිත් ආයතන හයම අනිත් ආයතන ටිකත් ඇදගෙන යනවා මේ ඇසෙන් ආපු ඒ සිත විඥානේ නිසා මනෝ විඥාණයෙන් ආපු අරමුණු ඔස්සේ එතකොට මේ මේ ඒත් හිතයි. එහෙම හිතන්නේ මගේ හිත. ඒක හිතන්නේත් මගේ හිත. මගේ හිතට හිත හිත දකින්නකොට දකින්නකොට අපට ගොඩාක් දේවල් පේන ගන්නවා. හිත ඇතුලේ. හැබැයි හැම එකකම ඔබ සත්‍ය දකින්න ඊට පස්සේ දෙවෙනි අධියරට එන්න. පළවෙනි අධියර සිත ඇතුළට රිංගන්නේ නැහැ. සිත දිහා බලා සිටීම. දෙවැනි අධීර අපි ඔබට පැවසුවා ඒ සිත දකින්න කෙනාටයි ඊගාව අධීර තියෙන්නේ. හැබැයි මේ සෝවන් මාර්ග මාර්ගඥානේ ඒ සෝවන් මාර්ගයේ තුලයි ඔබ දැන් ඉන්නේ. එම දකිනවා නම් සිත හර එක මොහොතක් එක ෂණයක් දකිනවා නම් බුදුන් වහන්සේ දාන 1000ක් දෙනවට වැඩි එක අගය කරනවා. මේ ක්ෂණයක් සිත දකිනවා නම්. සතිත්‍ය පරියෝ දපණං කුසලස්ස උපසම්පදා කියන්නේ මේ සිත ක්ෂණයක් දකින්න එකට. සබ්බ පාපස් අකරණ සියලුම මේ සිතුවිලි අකරණං අකුසල මේ සියලුම සිතුවිලි නෙමේ කුසලය කියන්නේ එක්ෂණයක් සිත දැකලා මුදෙන එක. ඉතින් ඒ කුසල් මහා කුසලයක් මෙතන තියෙනවා මේක කුසලයක් වෙන්නේ ඔබ මේ සමහරට මේ දක්වා අහපු සියලුම බණ ධර්මය අහලා තියෙන බොළඳ තැනකින් ඒ මේ ලෞකික භූමිය තුල හොඳයි කියන දේ අන්තයක්. හොඳයි කියන දේට තමයි කුසලය කියලා තියෙන්නේ. පිම් කුසල් කරනවා කියලා රැස් කරන එකක් තමයි ලෞකික භූමියේ තියෙන්නේ. නමුත් ලෞකික භූමිය කියන්නේ පෘථග්ජන භූමිය. ඒකේ කර්මයට තමයි පෙන්වන්නේ යහපතක් කියලා. නමුත් යහපතක් කිව්වට එතන තියෙන්නේ සසරමයි. නිවන් මඟ කියන්නේ සසර නෙමෙයි. සසරෙන් මිදෙන මඟක්. හැබැයි මේ මොහොතේ එක සිතක් ඊගාව සිතක් මේ සිත එතන එන්නේ සිහිය ඔබට එනවා නම් විතරයි ඥාන වලට ඔබ එන්නේ. මේ සිත දකින්න එක ප්‍රඥාව. සිතේ සත්‍ය දකින්න එක දැන් ඊගාව අධීරට අපි එනකොට ප්‍රඥාව එන්නේ. ඒ කියන්නේ දැන් මේ සිත මෙහෙම එනවා යනවා දකින්න එක විපස්සනාව. ඒක විදර්ශනාව නෙමෙයි විපස්සනාව. ගොඩාක් අයට මේවා පටලවාගෙන ඉන්නවා. අපිට ඒකට ගැටලු නැහැ. ඔබ හරිද අපි කියනවා ඔබ ඔබේ මාවතට එන්න. ඒ විපස්සනා. සිත දැකීම විපස්සනා. සිතුවිලි යනවා එනවා දැකීම. එතනයි උද්‍යව ඥානෙ ආරම්භය පච්චේ පරිග්ගා ඥානෙ. සිත දකින්න එකයි. එතන විපස්සනා භාවනාව තියෙනවා. ගොඩක් අය සමතේ දන්නවා විපස්සනාව දන්නේ නැහැ. ඒක ලෝකෝත්තර භූමිය. එතනින් මෙතනින් ප්‍රවේශය තියෙනවා. දකින්න මොන් දිගටම දකින්න ඕනේ ඊගාව අධිරවලදිත් මේ මෙතන ගාන පාදම වැදගත් වෙනවා සිත දකින්න තරමට තමයි යන්නේ ගමන ඉතින් ඊගාව අධිරට ඔබ එනවනම් ඒ දකින්න සිතේම සත්‍ය දකින්න ඕනේ ඒකට ඔබේ ධර්ම ශ්‍රවණය කරපුවා මේ දක්වා ඔබ අසපුවා ඒ ඊටම වැදගත් වෙනවා අපි ඉදිරිපත් කරලා තියෙන ඒ දේශනා සමහර වෙලාවට දේශනා එක දිගට අහන්න අමාරුයි. ඔබ ඉතින් බොහොම පරිස්සමින් ඔබට අවශ්‍ය කරන කාරණාම ඉස්මතු කරගෙන ඒ මාතෘකා අපි ඒ වෙනුවෙන් හදලා ඉදිරිපත් කරේ නිසා ඉතින් බොහොම පරිස්සමින් ඔබට ඔබ ගාව තියෙන අඩුපාඩු තියෙන කාරණාවට අදාළ දේශනාව අහන්න නැත්නම් අනවශ්‍ය විදිහට එකම දේ නැවත නැවත අසීමෙන් පළක් නැහැ ඉතින් ඔබ මේ ඒ ධර්මාත්‍ත්‍ය ඥානේ නැත්නම් අර අර ධම්මවිජේ සම්බොජ්ජංගය කියන එක ධර්මයේ තමන්ගේ අවබෝධය තියෙන්න ඕනනේ සතවත් ආර ශ්‍රාවකෙක් තන මේ ගමන තියෙන්නේ එහෙනම් ධර්මයේ හොඳින් නිවැරදි ධර්මයේ තමන් අහන්න ඕන ධර්මයේ කියලා ඔය දැන් නම් ඔය අපිට දකින්න ලැබෙනවා ඇත්තටම මේ YouTube එකේ උනත් 100ක් ගත්තොත් 10ක්වත් නැහැ හරි දෙයක්. මෙහි මොනවද කියවනවා. මේ පොඩි කාලයයි තියෙන්නේ. මේ සිත දකින්න ඕනේ. ප්‍රතිපදාවට එන්නත් ඕනේ. ධර්මය දැනගන්නත් ඕනේ. ධර්මය දැනගන්න එක තමයි අමාරුම කටයුත්ත. ප්‍රතිපදාව දැන් සත්‍ය ඥානයේ තියෙන කෙනාට කෘත්‍ය ඥානය එහෙනම් ප්‍රතිපදාවට එන්න කෘත්‍ය කියන්නේ ප්‍රතිපදාව. ප්‍රතිපදාවට ඔබ එනකොට ඔබට තියෙන සත්‍ය ඒ කියන්නේ දර්ශන අවබෝධය නැතුව ඔබට ඒකට එන්නත් තමයි. බෑ කියලා බෑ. උපරිම වීරයෙන් උසයි මේ කටෙත්තට එන්න වෙනවා. අපේ ඇඟේ කෑල්ලක් නරක් වෙලා කුණු වෙලා කැන්සර් එකක් හැදිලා පිළිකාවක් හැදිලා අපේ ඇස් උඩ ගිහිල්ලා අපේ ඇඟ රැලි වැටිලා මේ මේ ඔබ ඔබට ඒව දකින්න ලැබෙන ඇති එක එක්කෙනාගේ දේවල්. ඉතින් ඒෂ ඒවා ස්වභාව දකිනකොට මේ අපි මොහොතක් හරි හොඳට ඉන්නවනම් අයියෝ අපි මේ ධර්මයේ මේ සසරින් මිදෙන්න ඕනි කියන අදහස ඇති කරගෙන මේ සත්‍ය මේ ලෝකය අවබෝධ කරගන්න ඕනි කියලා මේ මේ මේ මේ හොඳට මේ අසකන තියෙන මොහොතේ ඒක නොකළොත් හරි අපරාධයක් කියලා තේරිලා මොනවා හරි තියෙන දෙයක් හදාගෙන ඒවත් කාලා මොනවා හරි ලැබෙන දෙයක් ලැබෙනවා නම් ඒ දේ තියෙනවා නම් තවත් අනවශ්‍ය විදිහට මේ නිකම් ඒවා මුතු වෙන්නේ නැතුව මුතු වෙන්නේ නැතුව ඒ තමන්ගේ වටිනා කාලේ මේ වෙලාවක් ලැබෙන හැම මොහොතෙම ඒ වටිනා මොහොත මේ වටිනා මේ ජීවිත කාලය තුළ ඔබ මේක මිදෙන්න සත්‍ය දැනගන්න ඒ කාලය යොදන්න ඉතාම වැදගත්. මේ ගොඩාක් ඒවට අපි ඇබ්බැහි වෙනවා. ධර්ම දේශනා වලටත් අපි ඇබ්බැහි වෙනවා. අපි පුජ්‍යල සරණ වලට යනවා. මේ සිත හැමතිස්සෙම මායාව වගේ කොහෙන් හරි තාත්ම තණ්හාවෙන් අල්ල ගන්නවා. ඒ මේ ලෝකෙම තියෙන මායාව තමයි තියනවා කියලා ගන්න එක. මේ ලෝකෙ කිසිම දෙයක් එහෙම තියෙන දේවල් නැහැ. මේකේ වටිනා පැත්ත තියෙන සිත සිතට මේ හැමදේම ගලපන්න මේ සිතක් පවතින්නේ නැහැ හැම ස්තනෙම සිත නැති වෙනවා ඇති වෙනවා නැති වෙනවා ඒකට අපි දකින්න ද ඇති වෙනවා නැති වෙන කියන එක දැනුමක්නේ නමුත් ඒක නෙමේ ධර්ම මාර්ගයේ ඒක ඒක එක හරි ඒකක් දකින්න එක හොඳයි නමුත් මේ සිතට සත්‍ය පෙන්නනවා කියන්නේ දැන් දෙවෙනි අධීරයනේ දෙවෙනි අධිහෙරට එනවා නම් ඔබ මේ සිත එන අරමුණ ඒ ස්පර්ශයෙන් එන මේ සිත එන අරමුණ මායාවක් කියලා දකින්න ඕනේ. මේ මේ සිත මායාවක් කියලා දෙවෙනි අධිරේ ඔබ සිත මායාව දකින්න ඕනේ. ඒ කියන්නේ ඔබ දැන් මේ එන සිත ඔබ දැන් ඊගාව සිතක් දැන් දකින්න පළවෙනි අධිරේ. පළවෙනි අධිරේ අපි පෙන්නවා මේ සිත දකින්න එක කියලා. හැබැයි ඔබ දෙවෙනි අධිරේට එනකොට මේ සිත දකින්න එකෙන් නැවතිලා බෑ. ඒ දැකපු සිතක සත්‍ය බලන්න වෙනවා. ඉතින් ඒක කරන්න කලින් ඔබ අපිත් හිතනවා නිතරම සිත දකින්න පැත්තට එන්න ඕනේ. පුළුවන් නම් දවසට එකක් හරි දෙකක් හරි පුළුවන් ප්‍රමාණය ඇත්ත දකින්න සිත. ඒ කියන්නේ ඇත්ත දකිනා කියන්නේ ඒ සිත ඇති වෙනව නැති වෙනව දකින එක පැත්තකින්. තව පැත්තකින් ඒ සිත තමන්ගේ බාහිර එකක් නෙමෙයි තමන්ගෙම ඇතුළාන්තයෙන්ම සම්මුති වලින් පෙරමතකයෙන් හටගත්ත සිතක් කියලා දකින්න ඕනේ. දැන් මේ දැකපු හිත බාහිර එකක් වෙන්නේ කවදාවත්. බාහිරෙන් කිසි දෙයක් නැහැ. මේක තියෙන්නේ ස්කන්ධානම් පාති භව ආතන පටිලාභයන් උච්චති ಜಾති කියන්නේ භවයත් මේ සිතේමයි හැදෙන්නේ. උපතක් මරණයත් ඒ භවයේ තුලයි තියෙන්නේ. එතකොට දැන් පොත කියලා ගත්තොත් ඒ පොත කියන්නේ භවය. එතකොට පොත කියන භවය හැදෙන තැනමයි පොතේ උපතත් මරණයක් තියෙන්නේ. පොත කියලා ගත්ත තැනමයි සමුදය කියන්නේ පොත. ඒක පෙරමතකයෙන් ආපු නම. සම්මුතිය පෙරමතකයෙන් ගලපන්නේ. දැන් ඒ ගලපන විදිය තමයි ස්කන්ධ කියන්නේ. ඒ කියන්නේ දැන් මේ ආපු හැඩතලයට තමයි ස්පර්ශ කියන්නේ. ඒතර ස්පර්ශ කියන්නේ බිම්බේ. බිම්බේ කියන්නේ ප්‍රතිබිම්බේ. ඒක ප්‍රතිබිම්බේ කියන්නේ බාහිර තියෙන එක නෙමෙයි. ඒ හැඩතලයක් විතරයි. එතකොට ඒක ප්‍රතිබිම්බේට ඒ ඒ තමයි ඒ වේදනා කියන්නේ ඒ රූප වේදනා කියන්නේ රූප කියන්නේ දැන් ඔය ශබ්ද රූප ගන්ධ රූප රස රූපට ඔක්කොම ඕනම අරමුණක් ඒක ඇවිල්ලා ප්‍රතිබිම්බයක් ස්පර්ශයෙන් නම් ප්‍රතිබිම්බයක්. මනසට එන්නේ ප්‍රතිබිම්බයක්. එතකොට මනසට අරමුණු වෙන්නේ ධම්මනේ. බාහිරට යන්න බෑ. හොඳට දකින්න මේ තැන. ප්‍රතිබිම්බයි එන්නේ ඒවත් ඇවිලා ධම්ම ආරම්මන. එතකොට ඒ ඒක මොනවද රසද තිත්තද පාටද සද්දද ඒක හදාලා නැහැ මනසට. මනසට එන්නේ ඒක මේක ප්‍රතිබිම්බේ පෙරමතකයෙන් මේක හොයනවා මොකද්ද කියලා ඒකයි විඳීම් කියන්නේ. ඒ වේදනා සංඥා කියන්නේ. ඒ හැඩතලේ වේදනා හැඩතලේ හඳුනා ගැනීම තමයි සංඥා පෙරමතකයෙන් ඊට පස්සේ සංඛාර කියන්නේ ඒ ඒක පෙරමතකයෙන් මේ වේදනා සංඥා ගලපලා එකතු කරලා මේ මෙයා දැන ගැනීම බවට පත් වෙනවා මෙයා මේ ආපු හැඩතලයට පෙරමතකයෙන් ගලපලා මේ ක්‍රියාවලිය සංඛාර ගන්නවා එකතු කරලා එතකොට ඒකට උදව් වෙන ඊගාව සංඥා ටිකත් අර අර තමන්ගේ පෙරමතකේ එකට එනකොට එනවා මේ හැඩතලයට, ශබ්දයට ඔක්කොම එකතු වෙලා සංඛාර වලින් එනවා. සංඛාර වලින් ඒ ඒ මේ එන එක පොත කියලාම එනවා. ඒ හැඩතලය එනකොටම මේ පෙරමතකෙන් එනවා. මේක වේගෙන් සිද්ධ වෙනවා. මේ සිත පොත කියන සිත අපිට එන්නේ පොත කියන එක. පොත කියන එක එතකොටම අතීත වෙලා ඉවරයි. ඒ කියන්නේ පොත කියන්නේ අතීත සංඥාවක්. අතීතයෙන් ඔබට පෙර සම්මුති වලින් මේ නාමයේ පොත කියන නාමයේ ආවේ. එතකොට ඒක පොත කියන සිත එනකොටම ඒක අතීත වෙලා ඉවරයි. එතකොට අපිට වර්තමානයක් හම්බ වෙන්නේ නැහැ. එතකොට ඒ සිතත් අතීතයි. ඒ සිතත් පොත කියන එකත් සමුදයට ගත්තොත් ඒක බාහිර කියලා ගත්තොත් එතන කර්ම රැස් වෙනවා. එතන කර්ම රැස් වෙනවා. එතන ඒකට පොත ආස වෙනවා. එක්ක ඇලෙනවා, එක්ක ගැටෙනවා. රාග දේශ මොහ ඇති වෙනවා. එතනයි තණ්හාව වෙන තැන. එහෙම පොත කියලා බාහිරින් හම්බුනොත් තමයි එයාට නැවත සසරක් තියෙන්නේ. කර්ම රැස් වෙන්නේ. ඊගාවට සසරක් හදාන්නේ. ඒක සම්මුතියෙන් ඒක ඇත්ත වුණොත්. හැබැයි යා ඒ සිත දැක්කොත් ඒකේ මිදුනොත් ඒ සිතේ ඒ කියන්නේ මේ දෙවෙනි අධීර තමයි මේ අපි මේ ධම්මට්ටි ඥානෙ එතනට ඕනි මේ මේ මේ මේ සත්‍ය ඥානෙ තමයි මේ පෙන්වන්නේ. ඒ කියන්නේ යා වේදනා සංඥා සංඛාර විඥානෙ දැන ගැනීම තමන්ගේ හිතමයි කියන එකයි දකින්නේ. ඒකයි අපි කියන්නේ හැම මොහොතෙම පේනව නෙමෙයි හිතනවා කියලා. ඇහෙනව නෙමෙයි හිතනවා කියලා. අපි හැම එකම සිතුවිලි තියෙන. චිත්තචෛසික. රූප නිබ්බාන. ඕක තමයි ඇත්තටම මේකේ තියෙන්නේ මේ මාණික්කේ. ඒතර මේක සත්‍ය දකිනකොට ඒක බාහිරින් හම්බ වෙන්නේ හැඩතලයට ඒ ඒ ඒ සම්මුතියාවේ මෙහෙන් කියලා අවබෝධයි. අන්න දෙවනි අධියර සිතේ සත්‍ය දකිනවා සත්‍ය දකිනවා කියන්නේ ඒ සිත බාහිර එකක් නෙමෙයි කියන එක දකිනවා. ඇතුළෙම හදාගත් එකක් කියලා දකිනවා. ඒකත් මායාවක් කියලා දකිනවා. මොකද ප්‍රතිබිම්බයකටයි මේක පරමතකෙන් ගත්ත නිකන් සම්මුති නාමය නිකන් මායාවක් කොහෙවත් එහෙම එකක් නැහැ. එහෙම එකක් බාහිර කොහෙවත් නැහැ. ඒක මායාවක්. මේක දෘෂ්ටියක්. ඒක බාහිරෙන් අල්ලගත්තොත් තමයි ඒක ඒක දෘෂ්ටියට බලගැන්වීමක් වෙනවා. එතකොට ඒක බලයක් බවට පත් වෙනවා. එතකොට ඒක උපාදාන කර බාහිරින් අල්ලගත්තා වෙනවා. ඒක එහෙම වුණොත් එයා ඒකේ ජීවත් වෙනවා. එහෙම වුණොත් ඒක එයා නන්දි රාගය එනවා. එතකොට එයා භව රාගය එනවා. එයාට භවරාමා කියන තැනට එනවා. එතකොට ඒකට ඇලෙනවා. එතකොට තණ්හාව මේ ඕන වචනයක් කතා ගන්න පුළුවන්. උපාදානයේ තණ්හාව කෙලෙසේ කොම තියෙන දෙයක්. එහෙම සිත සිතට රැවටුණු තැනයි. විජානාති කියන තැනට එනවා. පෙළ දහම අපි කලින් කතා කරලා තියෙනවා ඔබ දන්නෝනේ. චක්කුංච පටිච්ච රූපේච උපජ්ජ චක්කු විඤ්ඤාණ තින්නම් සංගති පස්ස පස්ස පච්චා වේදනා යම් වේදිතං සංජානාති. යම් සංජානාති තම් විතක්කේති යම් විතක්කේතම් ප්‍රපංචේති යම් ප්‍රපංචේතම් ප්‍රජානාති කියන්නේ සිතේ ඇත්ත දකිනවා. විජානාති කියන්නේ රැවටෙනවා. බාහිර ඇත්ත වෙලා, උපාදාන වෙලා, තණ්හාව ඇති වෙලා, කෙලෙස් ඇති වෙලා භවරාමක් කියන භවයට ඇල්ම ඇති වෙලා නැත්තම් භවයට ගැටිලා කොමරි සසරක් හැදෙනවා පුඤ්ඤාපි සංඛාර අපුඤ්ඤාපි සංඛාර පැත්තට යනවා වචී සංඛාර කාය සංඛාර මනෝ සංඛාර පැත්තට යනවා කර්මේ රැස් වෙනවා බාහිර ඇත්තනොත් කතා වෙනස් හැබැයි ඒක මිදුනොත් පටිච්චසමුපාදය එතනින් බිඳ වැටෙනවා එතනින් යාගේ විඥාන සංඛාරපච්ච විඥාන වෙන්නේ නැහැ විඥාන පත්‍යා නාම රූප හැදෙන්නේ නැහැ. බාහිර එකතු වෙන්නේ නැහැ. එතකොට එතන අවිද්‍යාව බිඳ වැටෙනවා. එතකොට අවිද්‍යාව පත්‍ය සංඛාර වෙන්නේ සංඛාර පත්‍ය විද්‍යාව වෙන්නේත් නැහැ. දෙපැත්තෙන් පැත්තෙන් ප්‍රතිසම්පාදයේ බිඳ වැටෙනවා. ඒ විඥානේ අපපටිච්ච විඥානයක් කරන බාහිරපත්ත වෙන්නේත් නැහැ. අනිදස්සන විඥානය. දර්ශනතලයේ විඥාන්ට එන්නේත් නැහැ විඥානේ. අනිදස්සන විඥානය කියන්නේ සත්‍ය දකින විඥානය. ඉතින් එයාට ඒ ක්‍රියාවලියක් විතරයි එතකොට වෙන්නේ. පොත කියන එකත් ක්‍රියාවලියක් විතරයි ක්‍රියාසිතක් බවට පත් පොත දෙයක් බවට පත් වෙන්නේ පොතක් කියලා එයාට අගයක් එන්නේ නැහැ. පොතකට අගයක් නැහැ. පොතක් කියන එහෙම අනිත්‍යයට එනවා වගේ වටිනාකමක් එහෙම කතාවක් එන්නේ ඒක උදෙක් වචනයක් විතරක් වෙයි. අන්නේ කෙනාට හිස් බල්ම ස්වභාවය තමයි මේකේ. හැම දෙයකම හිස් ස්වභාවයක් තමයි පේන්නේ. මහ ශුන්්‍යතාවය තමයි හම්බ වෙන්නේ. ඉතින් ඒක සිතට මේ දැන් දර්ශනය අපි කතා කරේ. නමුත් ප්‍රතිපදාව තුළ අපි කතා කරන්නේ මේ මොහොතේ දැන් ඔබ දකින්නේ හිතෙන්නේ මොකද්ද? ඇවිදිනවද? පොළව කියන එකද? ඒක මගේ හිතේ කියලානේ ගන්නෙ. ඒකත් මායාව දකිනවා. ඇති වෙනව නැති වෙනව. හිතේම ඇති වෙනව හිතෙන්ම නැති වෙනව. තර උපතත් එතන මරණෙත් එතනම දකිනවා. ඒතර ඒක වෙන ශුන්්‍යතාවය තුලයි ඉන්නේ. මේ තුන්වෙනි අධීර ශුන්්‍යතාවයට එන එක ශුන්්‍යතාවය දකින්න එක තුන්වෙනි අධීර. දෙවෙනි අධීරේ සත්‍ය දකිනවා මේ හිතේ. මේක හිතේ සත්‍ය දකින කරන විදර්ශනාවයි තියෙන්නේ විදසුන්නුවන එතන ප්‍රඥාව තියෙනවා. එතන සිතුවිලි ඇත්ත වෙන්නේ නැහැ. සිතුවිලි වලින් මිදෙනවා නාමයන්තෙනුත් රූපයන්තෙනුත් අන්ත දෙකෙන්ම මිදිලා මේ කෙනා බාහිර ඇත්ත වෙලත් නැහැ සිත ඇත්ත වෙලත් නැහැ තුන්වෙනි අදියරට එනකොට මජ්ජේ මන්තාන ලිප්පති කියන තැනට එනවා ඒ කෙනා යෝබන්තේ විදිත්වාන මජ්ජේ මන්තාන තම්බ්‍රූමි මහා පුරුෂෝත්තේද සිම්බරි මජ්ජකා කියන තැනට තාම වටින දෙයක් අපි ඔබට පැවසුවා ප්‍රතිපදාව ඊටම වැදගත් මොහොතේම හිත දකින්න සිතේ සත්‍ය දකින්න. ඔබ රැකියාව කරනකොට කවුරු හරි ඇවිල්ලා වැඩක් කරනකොට කියනකොට හැමතිස්සෙම ඔබට 100ක් තේ මෙහෙම පුරුදු වුණොත් දිගටම ඔබේ පැත්තම පේන්න ගනි. අර පළවෙනි දෙවෙනි අධියර ඊටාම වැදගත්. තුන්වෙනි අධියර ඔබ ඇත්තටම සිහිය තබා ගන්න. නමුත් පළවෙනි දෙවෙනි අධියර ඔබ රැකියාව කර පෘ탁ජනෙක් විදියට මේ තාක් හිටපු මිත්‍යා දෘෂ්ටික පෘ탁ජන විදියට අපි හැමෝටම පළවෙනි දෙවෙනි අධියර පන්නන්න ඕනි. අන්න එතනින් පස්සේ මේ තුන්වෙනි අධියර සිහිය පිහිටව ගන්න. කෙනාගේ හැටියට මේක වෙනස් වෙයි. කෙනෙකුට හිතේ මේ තුන්වෙනි අධියර ප්‍රබලව දැනෙන්න ගනි. ශුන්‍යතාවයට නිකම්ම තල් වෙලා යයි. නිකම්ම ශුන්‍යතාවයේ සිතුවිලි වල මෙතන කෙලෙස් රාග දේශ මොලින් මිදෙන ශුන්‍යතාවයක් තියෙනවා. නැතු මේ හිස්කමක්ම නෙමෙයි අර ඔබ එහෙම ගන්න එපා. මොකද මේ මේක තුල යමක් සිද්ධ වෙනවා මේ ශුන්්‍යතාවය තුල ඉස්සලා එතනට එන්න මේ සිතේ සත්‍ය දකින්න කෙනාට ශුන්්‍යතාවයට එනවා ක්‍රියාසිත පේන්න ගන්නවා එතකොට මේ ලෝකෝත්තර මාර්ගසිත වල ක්‍රියාසිත තමයි කොහොමද තියෙන්නේ මේ සෝවාන් මාර්ගසිත කියන්නේ ක්‍රියාසිතක් මේ ලෝකෝත්තර භූමිය අපි කතා කරන්නේ ඉතින් ක්‍රියාසිත තමයි තියෙන්නේ එතනට එන්න එතන දකින්න මොනි එදිනෙදා සිත හැම මොහොතෙම නුවණ සිය තියාගන්න. මේක රහසක් වගේ තියාගන්න. කාටවත් වැඩි කියන්න නැතුණත් කමන්නේ ඔබ රෙදි හොදනකොට මේ රෙදි තෙත ගතිය, රෙදි පාවරණය මේක තෙත වෙනවා. රෙදි හැමදේම රෙද්දක් වලට දානකොට වාහනේ හොදනකොට මොහොතේම ඔබ ඔබගේ පැත්තෙන් ඔබ පුදුම විදියට ඔබ මේ කතාව හරි පුදුම හිතේ ඔබට. ඔබ ප්‍රායෝගිකව මේක පුහුණු වෙන්න ඔබට හරිම පුදුම හිතේ. ඔබ තුල පුදුම දිනුවල හැබැයි ඔබ මේ තුල දිනුවල වෙන්න වෙන්න වෙන්න ඔබ පුදුම විදිහ අභ්‍යන්තර අධ්‍යාත්මික දිනුවක් ලබනවා. ඔබ ඔබගේ හික්මීමේ හරි අමුතු විදිහට වෙනස් වෙන්නේ. කිසි කෙනෙකුට කියන්න බෑ එක එක්කෙනාට වෙනස් වෙනවා. Tamanටම සාන්දිටිකයි මේ ධර්මයේ. හැබැයි ඔබ පුහුණු වෙන්න. පුහුණුව තුල ඔබ ප්‍රත්‍යක්ෂ කරගන්නවා මේක. මේක ඔබට ප්‍රත්‍යක්ෂ වෙන ටිකෙන් ටික ටිකෙන් ටික ප්‍රත්‍යක්ෂ වෙනවා. ඒ ශුන්‍යතාවය ප්‍රත්‍යක්ෂ වෙනවා. ඔය ඥාන ඔබට පිහිටනවා. ඉතින් මොකද්ද වෙන පාඩුව? ඥාන පිහිටන එක හොඳයි. බලන්න ඔබට ඥානයක් පිහිටුවා මේ ඥාන ඔබට පිහිනකොට බලන්න ඔබට කොයිතරම් ඒක ලාභයක්ද කියලා කවදාවත් රුපියලෙන් ඒ ලාභය ලැබෙන්නේ ඔබට ওই රුපියලෙන් එකතු කරන බාහිරින් එකතු කරන දේ වලගාවට විතරයි. හැබැයි මේ ඥාන ඔබට දැනේ. ඔබ මුදවනවා සියල්ලගෙන්. ඔබට ලොකු කරදරයකදී සියල්ලගෙම සිත මුදවන මහා සහනයක් ඔබට දැනෙනවා. ඔබ පිච්චෙන්නේ එන්නේ ඔබේ ගිනි නිවෙනවා. ඔබ මහා රාග ගිනි, ද්වේෂ ගිනි නිවෙනවා. මේක එකවර වෙන්නේ නැහැ. ටිකෙන් ටික ගිනිපත් වෙවි නිවිනිවිපත් වේ පොඩි ළමයි අර වැටි වැටි නැගිටින පුංචි දරුවෝ අර දනගගා නැගිටින එකපාරට නැගිටින්නේ අන්න ඒ වගේ ගමනක් මේක යනවා. මාන්නි ගති ඒවා මේවා අපි ගාව ගොඩාක් තියෙනවානේ අපිට අපිට අපිට මේ අයින් කරගන්න ගොඩාක් දේවල් තියෙනවානේ. අපි මේ හදාගත්ත මේ පුහු මාන්නයක්නේ අපි මේ මායාවට රැවටිලා මේ මායාවට අපි හසු වෙලා නෙමෙයි මිනිස්සුත් එක්ක අපි යනකොට අපේ තේන ඒ බාල බොළඳ ස්වභාව අපිටම පේන්න ගන්නවා සිත දකිනකොට. අපි කැමති නෑ ඊට පස්සේ අපිටම අපි අකමැති වෙනවා. අපි දකිනවා අපේ පුජ්‍යල භාවයේ නැතුව ඊට පස්සේ අපේ ස්වභාව හරි දියුණුයි ඒතෙන්. හරිම දියුණුයි ඒතෙන්. ඉතින් ඔබ මේක ප්‍රත්‍යක්ෂවම යන්න ඕනි ගමන. එක්කෙනෙකුට මේ ටික ඇවුනොත් එක්කෙනෙක් හරි හැදෙනවනේ. එච්චරයි. අපිට මේ ධර්මයේ තුල අපිට මේ දේ අපිට මේවා තුල අපිට මීට වැඩිය දෙයක් අපිට කෙනෙකුට දෙන්න නැහැ. අපිට මේ තියෙන උපරිම අපි මේ ඔබට දෙනවා. ඔබ මේ දිනුව ලබන්න. මේක හරිය අමාරුයි මුලින් මුලින් කියන තරම හිතන තරම් ලේසෙත් නෑ තමයි. නමුත් ඔබ උත්සාහ කරන්න කොච්චර අමාරුවෙන් හරි මුළු සසර ඕගේම නිවෙනවනේ. ඔබට පේන්න ගැනීම මේවා ඥාන එහෙම අවදි වෙලා එනකොට මේ ඔබ අභිඥා පැත්තට එනවා ටික ටික ගලාගෙන පුදුම දේවල් ඔබට දැනගෙන අපි ටිකක් ඔබට කිව්වා මේ ආර්ය භූමිට කරපු දේශනාවල තව ඔබට නොතේරෙන ගොඩාක් දේ තියෙනවා මේ අපිට කියන්න බෑ අපි දැන් ඒවත් කියලා අපිත් ගොඩක් මේ ඒවෙන් අපි ගොඩක් අපිට ගොඩක් සමාජය තුළින් දොස් කියනවා එම් කියනකොට නමුත් ඒක පෘථග්ජන භූමියට තේරෙන්නේ නැති නිසා ඉතින් අපි අපි නිහඬව ඉන්නවා එතකොට කරබාගෙන ඉන්නවා මොනවාද ඉතින් තේරෙන්නේ නැති අයට අපිට මුකුත් කියන්න බෑ අපිට දොසක් කියන්න බෑ මොකද ඒක තේරෙන්නේ නැති කමනේ ඉතින් ඒ අසරණ කමනේ මිනිස්සුන්ගේ ඉතින් අපි නිහඬයි අපි නිහඬයි අපිට මුකුත් ඒවට අදහස් ප්‍රකාශ කරන්න අවශ්‍යතාව ගන්න. ඔබ තුල ඔබ යන මග ඊටාම නිවැරදි කියලා අපි නැවත නැවතත් කියනවා. ඔබේ කෙලස් ෂෙයා වෙනවා. මේ කෙලස් ෂෙයා වෙන එක කාටවත් පේන්නේ සත්‍ය හිතට පෙන්නන එක විතරයි අපි කරන්නේ. කෙලස් ෂෙයා වෙන්නේ අපි කරන දෙයක් නෙමෙයි කෙලස් ෂෙයා වෙනවා. ඇත්තටම මේ අපිට තණ්හාව නැති කරන්න බෑ. කෙලස් නැති කරන්න බෑ. හැබැයි මේ කෙලස් නැති වෙන වැඩපිළිවෙල මේක. මේ ප්‍රතිපදාව තුළ කෙලස් ෂෙයා වෙනවා. අපි අර දවසක් කිව්වේ වාහනේ අධිවේගී මාර්ගයයි ඒ කියන්නේ ප්‍රතිපදාව තුළ ඔබයයි සිතේ සත්‍ය දකිමින් මිදමින් පෙන්නයි හැබැයි ඔබට නොතේරෙන ඔබේ තුල දෙයක් සිද්ධ වෙනවා ඒ තමයි කෙලෙස් වෙනවා ප්‍රතිපදාව විතරයි අපි සකස් කරගෙන යන්න ඕනේ පාරුව අපි හදාගෙන අපිම අපේ පාරුව අපිට හදාගත්ත පාරු නෑ අනුන්ගේ පාරුවල යන්නත් බෑ. මේ ඕගතරණ සූත්‍රය බුදුන් වහන්සේ අපිට පෙන්නනවා මේ පාරුව හදාගෙන යන හැටි. කුල්ලොපමං ඕ බේසික් සාම කියලා මේ මේ පාරුව අපිම හදාගෙන යන්නේ. අපිම පාරුව හදා ගන්නවා කියන්නේ ප්‍රතිපදාව හදා ගන්නවා. යස ඕගතරණය කියන්නේ අපි මෙතන මේ කෙලෙස් වලින් මිදෙන මේ සසර මිදෙන මේ ඕගේ තරණය කරන්නේ මෙතනින්. මෙතනින් තමයි මෙතරින් එතරට යන්න තියෙන්නේ. පෘ탁ජන භූමියෙන් ලෝකෝත්තර භූමියට ඔබ මේ මේ යන මෙතරින් එතරට යනවා කියන කතාව තියෙන මේ පාරුව හදාගත්තොත් විතරයි අපි ඔබට මේ දේශනේ ඉදිරිපත් කරන්නේ මෙතරින් එතරට යන පෘ탁ජන භූමියෙන් ලෝකෝත්තර භූමියට ප්‍රවේශන පාරුව හදාගන්නයි පාරුව හදාගත්තොත් ඔබ එතර වුණාට පස්සේ පාරුව කරේ තියාගෙන යන්නත් එපා කියනවා ඉතින් මේ ධර්ම මාර්ගය යන පාර බොහෝ අය හිතනවා මේක මේ ඉගෙන ගන්න පොත්පත් කියලා. නැහැ. ඔබේ ප්‍රතිපදාව, ඔබේ පුහුණුව මේක ඊටාම වැදගත් මේ පාරු. පාරු පදින හැටි අපි කවදාවත් කතා කරමු. මේකේ තව බොහොම පරිස්සමින් යන්න ඕනි ගමනක්. ඉතින් මේක දේශන වලට සීමා කරන්න එපා. මේක හුදෙක් දේශනයක් නෙමෙයි. මේ අපේ අත්දැකීම් ප්‍රත්‍යක්ෂ දේවල් ඔබ සමග බෙදා ගනිමින් ඔබව කනවැල අල්ලගෙන යන අය වගේ අපි ඔබට මඟ පෙන්වගෙන යනවා. ඔබ සමහර විට ඉහළ රැකියාවල යෙදෙන ඔබ අතුලාන්තයෙන් ඔබගේ මනසෙන් ඔබ ඉහළයි කියලා ඔබ හිතන් ඉන්නවා. නමුත් මේ ලෝකේ කවුරුත් ලොකුවත් පොඩිවත් නැහැ. ඔබත් අපි සැමම එකම මගක එහෙම නේද පොළොවට පස්සේ ඉතින් මේ මේ අපි අපි යමක් අවබෝධ කරගත්තා ඒ අවබෝධය ඔබ අපි නිවැරදි තැනකට අරගෙන යනවා අද සමාජයේ අපිට බොහොම කනගාටුයි මේ දේ ගන්න බොහොම බොහොම අපහසුයි කෙනෙකුට ඉතින් ඔබත් බොහොම වීරයකින් ගත්තොත් අර ඔබටත් මේක පහසු නෑ. හැබැයි ඔබේ සිත සකස් වුණොත් ඔබ මේ ගමන යනවාමයි. ඒකාන්තයි. තේරුවන් සරණයි. තේරුවන් සරණයි. ප්‍රතිපදාව ආර්ය ප්‍රතිපදාව ඔබට ඔබ වග කියන්න ඕනි. එහෙනම් ඔබ ඔබේ